ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි ගානකට විදියට මේක පමණ සාකච්ඡාවක් සඳහායි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත වශයෙන් ඉදිරිපත් කළා තියෙන අපි ඉතින් පටන් අරගනිමු. කාල වේලා තිබුණත් අපි ආරාධනා කරමු සභාවේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒක ලිඛිත ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කැමැති අරමුණේ ඇලීම කාමසිකල්කාන යෝගයක් අකමැති අරමුණේ ගැටීම අත්කිලමතාන යෝගයක් යයි ප්‍රසවා එතෙන්දී ඇලීම හෝ ගැටීම උපාදාන වුණොත් නේද ඒ අන්තදිකට වෙන්නේ අපිට අවස්ථා දෙකේදීම අප උපාදාන කරගෙනමයි ඉන්නේ ඒ නිසා එතන උපාදාන කර නොගෙන ඉන්න හැටි විස්තර කර දෙන්න මේ අතර මිනියන තිනවයි සියස් යක්මනා කරන නම් සෑහෙන දුරට ප්‍රශ්න නියුමක් ලබා දෙනවා. ඒ අවසානයේ අහනවා එතකොට අපි අවස්ථා දෙකේදීම අපිට මේ අවස්ථා දෙකේදීම අප උපාදාන කරගෙනමයි ඉන්නේ. එනිසා එතන උපාදාන කරනකෙන ඉන්න හැටි විතරක් දෙන්නේ. එතකොට මේ මතුවෙන මතුවෙන ඇලීමක් ගැටීමක් උපාදාන කරනවා නම් ඒක ලෑස්තිලා ගියොත් උපාදාන කරන බව දැන ගැනීම හරහා උපාදාන නොවීම කියන අවස්ථාවක් තියෙනවා. මොකද මේ මේකට ඇලීමක් ඇති කරා මේකට ගැටීමක් ඇති කරා මොකද හැම වෙලාවෙම මේක වෙනවනේ. ඒක නිසා ඒක නරකයි කියලා හිතන්න එපා. ඒක නිර්ණයක් වාගේ. මෙතන යටිපහුව වෙන්නේ අටිගානුසේද රාගානුසේද කියලා දැනගන්න පුළුවන් නම් උනායි කියලා හානියක් නොවෙනා මට්ටමට මේ දැනුම ප්‍රබල. ඒ නිසා ඉස්සලාම් තියෙන්නේ රාගයක් ද්වේෂයක් නැත්නම් පටිගයක් නැත්නම් මේ කාමසකල්ලිකාණ යෝගයක් නැත්නම් ප්‍රධාන යෝගයක් සිද්ධ වෙද්දිම හිත සලා ගන්න නැතු මේ බව දැනගන්න. බෝධිනේකේ දසන පහ තබ්බා වශයෙන් මේක සම්පත්තන්සි විස්තර කරන දැකීම පමණින් එක ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒක කියන්නේ කුසිය මුලයක තියෙන කුණු ටිකක්. එහෙම නැත්නම් මොනවා හරි ජරාවක් ආවොත් අවුවට දාපු ගමන් අවුවේ තියෙන ප්‍රකාශ ශක්තිය නිසා ඒ ශක්තිය නැති වෙලා ඒක කාමනික හොරපාරක් කරනවා අන්ධකාරයක තිබුණොත් ඒක කුණු වෙලා විෂ වායු ඇති කරනවා ඒක දාපු ගමන් ලෝකේ තියෙන හොඳම විෂ විනාශක තමයි අවබෝධ මොන්නම මොකද හලාහල විෂක් වුණත් අවබෝධ දාපු ගමන් ඒක කාමනික හොරපාරක් කරලා ඒක වැඩ ගන්න පුළුවන් තරමට මේක මුල ගැන්වෙච්ච මේ අත්ති කියලා මතාන යෝගේ කාමසුකල්යාණ යෝගේ සත්‍ය ආලෝකයට යොත් සකින ප්‍රකාශ වෙන්න ගන්නවා ප්‍රකාශ වෙච්ච ගමන් ඒ ආලෝක වැටිච්ච ගමන් ඒකේ සම්පූර්ණ ඒකේ ආශාදිත ගතිය නැති වෙලා ඒක තමයි ධර්ම ඕජාවක් ධර්ම ශක්තියක් ධර්මයේ පිළිබඳව ආහාරයක් වඩපත් නිසා වසංගයවත් කෙලෙසක් වෙනවා හිලිකෙනවත් ආහාරයක් වඩපත් වෙන නිසා එකමදී එකට පිට දක්වන ආකාශය තමයි විපස්සනා විචන සුවිශේෂත්වය සතිය කියන සුවිශේෂත්වය සත්‍ය ආලෝකයට යට කරපුවාම ඕනම දෙයක් ධර්මෝජාවක් වඩපත් වෙනවා. අසතියට යට වෙච්ච ගමන් ඕනම දෙයක් කෙලෙසක් වඩනවා. ඔකේ ස්වාමීන් වහන්සේ නිබ්බිදා සාමිරාගේ අතර විනස පහදා දෙනමින් දා යටහත්පත් ඉලා සිටීමේ නිබ්බිදානුපස්සන විරාගානුපස්සන කියලා අනුපස්සන දෙකක් තියෙනවා. මේ දෙකේ අතුරුම සමාන්තරක මත කියවොත් නිබ්බිදානුපස්සන කිව්වොත් අභිරමණය කියන එක අභිරමණය කියන එක විරුද්ධ පැත්ත නිර්වින්දනය කියනවා. රාගය රංජනය කරන ගතිය අභිරමණය රංජනය කියන එක බොහෝ සමාන වචන. නමුත් මේ වගේ අර්ථ ඡායා කියනවා. ඒ අර්ථ ඡාය අනුව තමයි නිබ්බිදාන පස්සන විරාග අනුපස්සන කියලා දෙකට වැටෙන්නේ. ඒ නිසා මට හරියටම මේ වචන දෙකේ සිත මාර්ගයේ කියන වචන දෙක මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. එහෙම නැත්නම් මෙරළු සංසිලිවා අතර සත්‍යවිසුද්ධි කියන සත්‍ය විපස්සනා විපස්සනා කියලා මතක්. ඒ අන්තිමටම අටාරස විපස්සනාම දක්වලා මේක එකක් අනුපස්සනාවක් හරියටම ප්‍රතිපක්ෂ වෙන්න වෙන්න මේ කෙලෙසට කියලා. නිබ්බිදාව මේ නිබ්බිදාව කියන්නේ නිර්වින්දනය කියන වචනේ නිසා වින්දනයක් ලබන එකට නිබ්බිදාව ප්‍රතිපක්ෂ විලාපරාධ කරනවා මේ නැත්නම් රංජනය කරනවා කියන එකට විරුද්ධ පක්ෂ විරංජනය වීම විරාග වීම කියලා කියනවා. අන්නේ අර්ථ ભેදේ හරහා නැත්නම් නිබ්බිදාවේ විරුද්ධාත්ම දේශා විරාගයේ විරුද්ධාත්ම දෙක ගැනීම තමයි. අපි ළඟ තියෙන මේ පුංචි අර්ථ ඡායාව අපිට තව ප්‍රකට කරලා දැනගන්න තියෙනවා. ඒක නිසා මේව නැවත නැවතත් ඒ සුත්‍රමය ඥානෙ පිණිස ලිඛිතව තියෙන දේවල් අසු කිරීමෙන් තමයි ගන්න තියෙන්නේ. මට මේ වෙලාවෙත් තමයි. හරියට මේ වචන දෙක ඈදිලි නෑ. නමුත් හොඳට මට විශ්වාසයි ඒක විශේෂ මාර්ගයේ තියෙනවා දැන් අපි මේ මේ දැටි පුස්තකාලේ සත්‍යාන වසනා මතේ විදිහට තියෙන අටරස විපස්සනා දක්වන ගන්න මේක සඳහන් කරලා තියෙනවා. ආනාපානේ නොදැනී ගොස් මූල කර්මස්ථාන මෙහිද පිටවාගෙන බොහෝ වෙලා සිට විට වරින් වර බින්දේශිත පහට කරටයක් යනවා වගේ දැනෙනවා. කාද අල්ල පිට අල්ල තියාගෙන භාවනා කරන දකුණු අතල වම් අතට මේ සිතුවන්නේ ටිකෙන් ටික කිසිම පාලනයකින් තොර සිදුවන මේ දේ ගැන පුදුම හිතේ. කහන ආසාරදී අත් ගලවා ගන්න අමාරු තරම් තද වෙනවා. මේ සිදුවන විටද මූල කර්මත්තානේ සත්‍ය පිටවගෙන සිටීමේ මේ සිදුවීම පහදා දෙන මේ යටහත් ඉලා සිටීමේ ඒකදී අර භාවනා කරනකොට මෙල්ලේ සිට යටපැත්තට කරන්ට් එකක් යනවා කියන එකේදී මේ විදුලි වේගය කියන එක දෙයක් නියෝජනය කරනවා මේ තමන්ගේ ඇඟට සම්බන්ධ කරන බෙල්ලට සම්බන්ධ කරන කයට සම්බන්ධ කරපු ගමන් මේ කරන්ට් එකක් වගේ කියන වේගය සම්මුතියට දා ගැනීමක් කරනවා මේ ඇඟේ ඒක නියෝජනය වෙන තැන අමතක කරලා තමන්ගේ ශරීරය නැමැති වේදිකාවේ කරන්ට් එක නැමැති නළුව රඟපානවා කොතනද කියන එක අල්ලන්නේ නැතුව රඟපෑම දැක්කම කරන්න කියන ශක්තිය දැක්කනම් විතර පටලවිලක් එන්නේ දකුණු අත්ලමද වම් අත්ල තද වෙනවා කිව්වහම මේ තද වෙන ගතිය විතරක් දැක්කනම් අත්ල කියන සම්මුතිය ගලවලා මේ ප්‍රශ්නේ ඉන්නේ. හැබැයි ඒක ලේසි නෑ. කියන්න ලේසි. කරන්න ගියාම හරිය මාගේ මොකද බබාගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. වම් අත්ලයි දකුණු අත්ලයි කියනවා. මේ ස්පර්ශය ඇති වෙන දෙකක් කොහේ? වම් අත්ල මත දකුණු අත්ල අත අත ගන්නකොට ඕක ඕකේ අත ගෑවෙන දේ කොහොමද? වෙනකන් මම දාගත්ත වචන සෙට් එකකින් කතා කරන නිසා අපේ අන්ත කියන සංඥා අයිති කරලා අද වෙනවා කියන සංඥා විතරක් ගත්තොත් අනිලේසි භාෂාවත් ලේසි වාක්‍යහරිම නමුත් අපේ හිත හැම වෙලාවෙම ඇඟට සම්බන්ධ කරලා සම්මුඛයට සම්බන්ධ කරලා තමයි මේක රස කරගන්න. මේ රස කිරීම හරහා එක්කදා වෙනකොට තෘෂ්ණාවක් පහළ වෙනවා. ඒකට අවබෝධය බාධා වෙනවා. ඒ නිසා මේ ශරීරය මිමිකෝදක් විමුදක් මේ ශරීරයෙන් තොරව ධාතු මනසිකාරය දකින්න උත්සාහ කරන්න කියන කියන්නේ සම්මුතිය බැහැර කරලා පරමාර්ථ පැත්තට හිත පරමාර්ථ භාෂාවට ආදී විවහාරින පුරුදු කරගන්න. ඉනීමේ වෙන්නේ. මෙන්න වෙලාවේ තද බව දකින්න පිළිලෙත කටේද කණේද නහයද කියන එක කියන්න කී ගම අපාගේ බාධාට වැටෙනවා. කරන්ට් එක දකින්න මේ පිළිලෙතද පිළිලෙත් පල්ලද ඒ જાති දාන්න කියනවා අර කරන්ට් එකේ දැකීමේ තියෙන පිවිතුරුකම කෙලසෙනවා. ඒ නිසා කිරි කලයක් තෝලා මම කඳුලක් දැම්මා වගේ ශරීර අංගමයකට රිංගවා ගන්නට යෑමෙන් ඒක තියෙන අර පිවිතුරු ගතිය එහෙම නැත්නම් මේ අපලේශී ගතිය එහෙම නැත්නම් තවත් හොඳ වචනයක් තියෙනවා නිර්මල ගතිය මල සහිත කරගන්නවා කෙලෙස් සහිත කරගන්නවා අපි අපිරිසුදු කරගන්නවා ඒක ආයාසෙන් කරන්න ඕනේ නැත්නම් දැස්චිලා ගිල කරන්න. ඊගා ප්‍රශ්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී ආස්වාසය හා ප්‍රස්වාසය එක විදිහට වෙනස් නොවි නැති වී යන විට ස්පර්ශ නැති වී යන කියා කියෝ ඒ ටිකක් පැහැදිලි නොමැති නිසා ඒ නැවතත් කරනවෙන් විග්‍රහ කරන්න බැනවි. ඇත්තට මේක ආ විශ්වාස කරන වැඩගත් දැනගන්න යොමු වෙච්ච ප්‍රශ්නයක්. ආශ්‍රත් ප්‍රසාද භාවනා කරගෙන යන කෙනාට ඉතල මොන්දර කමටහන් සුද්ධ කරන්න පටන් අරගත්තොත් අනපන සාර්ථක වෙච්ච වෙලාවක ඒ යෝගාවචරයට දීගං වාස සන්තු දීගං අස සාමිති කියන දැනදලා රසං වාස සන්තු රසං අස සාමිති කියන දෙන්න මාරු වෙන එක සර්වඥාන්සේ සත්පට්ඨාන සූත්‍රයේ ශ්‍රී මුඛ පාඨයක් වශයෙන් විස්තර කරලා තියෙනවා මේක මේ කාලේ කියන්නේ ගුරු සුරුතුමාණන් පරිශුම් වෙනවා ආනාපානයේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට ගිය කෙනාට හොඳටම තේරුම් ගන්න පුළුවන් මට ආනාපානයේ ප්‍රෝජනයක් තියෙනවා මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන් මට දැන් ආනාපානයේ කීකරු වෙලා තියෙනවා ආණ්ඩු කට්ටු වෙලා තියෙනවා සම්බන් වෙලා තියෙනවා එතනදී මේ සියුම් ආනාපානට එනකොට ලෑස්ති වෙලා ගියොත් ආනාපානේ නොදැනෙන මට්ටමටම යන්න නොදැනෙන මට්ටමට ගියාට ආනාපානේ නැතිවීමක් වෙලා නැහැ දැනීම නැති වෙලා තියෙනවා. ස්පර්ශය නැති වෙලා තියෙනවා. ස්පර්ශය නැති වෙන්නේ ආනාපානයේ ඇඟවීමේ යම් ආකාරයක් දුන්නා නම් ඒ ආකාරය නැති වෙලා. යම් ලිංගයක් දුන්නා ඒක නැති වෙලා. යම් නිමිත්තක් දුන්නා ඒක නැති වෙලා. නමුත් ආනාපානය නැති වෙලා නෑ. නමුත් අපි ඉඳ කියවන්නේ ආනාපානය නැතුණා. ඒ කියන්නේ ස්පර්ශයෙන් කිසි කෙනෙක් නැතිව. ඉඳන ගතිය නැති වෙලා තියෙන නිසා ආනාපානෙන් අපිට හිත කරපු ගන්න දෙයක් නැහැ. මේක කියන විපරිණාමය. ඒ පරිණාමයේ දක්නා සුළු භාවනා කරන එකට ඇත්තටම කාලය භාවනා කරන්න ඕනේ. ඉතින් ගුරු ඥානවන්සේ ස්වාමීන් වහන්සේ තුන්වෙනි දාසේ හතරවෙනි දාසේ බණ කියනකම මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මේ බණ කරන මොකට භාවනා කරනවා කියලා හරියට බණ අහනවා නම් තමයි වැඩි වෙන්නේ. 170 දෙනෙක් මාස දෙකක් භාවනා කරා. මොකද හේතුව අපි නිතරම නිත්‍ය සංඥා ඉඳලා දිගට ආනපානෙ මේ ප්‍රාර්ථනා කරන පානපත් වල වාඩි වෙනවා. ඉතින් ආනපානෙ විමුක්තිය එනකොට අපි නැගිටලා යනවා. අත්තරක් කරගන්න. සුජානන්ද කියන්නේ මේක අනිත්‍ය සංඥාවේ මේක විපරිණාමය බලන්න යනවනම් යම් ආකාරයකින් ආනපානෙ දැකන ඒ ආකාරය බලන ඉන්නකොට ඒකට දැනෙනවා. යම් ලිංගිකින් ආනපානෙ යනකොට ඒක බලන ඉන්නකොට ඒක දැනෙනවා. යම් අර ආරම්භකින් යනකොට නැතිවන්නේ නැතිලා යනකොට යම් මට්ටමකින් යාර ගියාට පස්සේ ආනාපානෙ තිබුණාට ස්පර්ශය වෙන්නේ. ඒක නිසා ඒ හරහා අපිට කියන්න පුළුවන් ආනාපානය හරහා යම් කෙලේශයක් යම් චේතනාවක් එන්නේ නැත්නම් ආනාපානයේ ස්පර්ශය කියාට පස්සේ කෙලෙස් කන්දලායි. ඒකෝට දැන් පිටිකල් තිබුණේ ආනාපානය තමයි ඒක කෙලෙස් අයින් වුණා නම් ඊට කලින්මත් අපි ඇහිම් දෙකින් උනේ තියෙනවා අයින් කළා තිබුණා චිත්තක්ෂණයක් පෙන්ලා දෙන්න පුළුවන්. කෙලෙස් පරිත ලෝකේ කම්පන චංචල සහිත ලෝකේ චිත්තක්ෂණයක් තියෙනවා කෙලෙස් සහිත. ඒක ලකුණ තමයි අරමුණ නෑ, නිමිති නෑ, ආනපනි නෑ, චේතනා නෑ, විදින්නෙක් නෑ. ඉතින් මේක ප්‍රමෝදයක් කරගන්න දැනගන්න මේක ප්‍රීතියක් කරගන්න මේක සතියක් කරගන්න මේක සමාස සුඛයක් කරගන්න එයා දන්නේ නැත්නම් එයාට වෙන්නේ අයියෝ දැන් මම ගැන භාවනා කරන්නේ අරමුණ නැති වුණා නිමිත්ත නැති වුණා කියලා කනපින්දම් ගන්නවා. මොකද බලන්නේ භාවනාව නිත්‍ය සංඥාවක්. ප්‍රයාසර අනිත්‍ය සංඥාව මුස්පීතුක් විදිහට නැති. ඕනීමක් විදිහට නැති. අඩදබරයක් විදිහට නැති. ඒ මනස මුච්චකල් භාවනා කරත් හැමදාම නැගිටින්නේ කනපින්දම් ගන්නනේ. හැමදාම කියන භාවනා කළ ප්‍රයෝජන නැහැ. ඒක නිසා ඒක ඒ අදාළ සමාධිය යෝනිසමස්කාරයේ කොහොම පිළිගෙන ගන්න කියලා කියන්න බෑ. ඒකීදීමත් එක්ක කලතුණකමත් එක්ක ඉන්න ඕනේ. මේ යෝනිසමස්කාරය සහ සම්මාදිට වෙනස් වෙනකොට ඒ පුද්ගලයාගේ පෞරුෂත්ව ලක්ෂණ රුචර්ජිකම් කොහොම තමරවගෙන තමයි යන්නේ. මේව වෙනස් කරන්න කැමති නැති කෙනා භාවනා කරනකොට යමක් නොවෙනව නෙවෙයි. නමුත් මේ විනස් එකට ගියත් එක දාගෙන හයියෙන් පාගලා ඉස්සරහට යන්න හදනවා. කියන ගමනකට තියෙන රිවර්ස් එකට ඇක්සිලරේට් කරන්න කරන්න කරන්න පස්සට යනවා. මේ රිවර්ස් එකේ තිබෙන එක ෆෝවර්ඩ් එකට දානවා කියන එක ඒ විදිහේ වැඩක් නෙවෙයි. ඒ නිසා ඒ කියන එක දාලා දෙන එක බුදුහාමුදුරු කියන මට කරලා දෙන්නත් බෑ. මම අඩු ගානේ දන්නවනේ මේ රිවර්ස් එක වැටලා තියෙන්නේ කියන එක ලොකෝ ලොකු දෙයක් ගන්න. ඒ නිසා මේ ආශ්‍රව ප්‍රසාසී නැති වී නැති වී යන විට ස්පර්ශය නැති වෙලා යනවා කියන එක ඒක අපිට අදාළ නැති වෙනවා. ඒකට අපිට නමක් දෙන්න ඕනේ නැහැ. ඒක නොගිනිය හැකි මට්ටමට ගිහිල්ලා. අත්‍යීති සංකංගච්චති නත්‍යීති සංකංගච්චති කියලා කියනවා. අත්‍යීති කියලා කෙනෙක් දැනෙනවා. ගණන් ගන්නවා. යමක් පාඩපත් වෙනවා. නත්‍යීති කියලා කියන්නේ තීරු ගණන් ගන්නෑ. අතහැරලා නංගන දෙන්න ඕන කමක් නැහැ. අන්නේ විදිහට නොගිනිය කිව්වට වත් කර ගැනීමට වැඩි රාගය කරගන්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකෙන් කෙලෙසින මට්ටම නැති කරගත්තයි කියලා කියන්නේ. මේක ඒකාන්තික භාවනාදි වෙනවා. උපදෙනෙක් එක අත්තරතක් විතර සලකනවා, වැරදිලක් විතර සලකනවා, කරදරයක් විතර සලකනවා. ඒ නිසා යාට මේ භාවනාවේ ලැබෙන ප්‍රසාදේ නැති. ඒ නිසා ප්‍රසාදේ ගන්න යොන්සමංචකාරයේ ප්‍රතිලෝපදීන වාසේ සම්තප්පස්සනලේ සහ කල්යාණ මිත්‍රාශ්‍රේ තිබුණොත් මේ පැත්තට වැටෙනවා. නැත්නම් භාවනා කරලා හැමදාම උන්නර කරගෙන හිටිනවා. මේ භාවනා කරලා හම් වෙච්ච අනිත්‍ය සංඥාව තමගේ නිත්‍ය සංඥාට ඇතුලේ තියෙන ඉලක්ක විදියට ආලකටමක් විදියට මුස්කීතෝ විදියට සලකනවා. දැනෙන්නේ නැතුව අපිට විනිශ්චයකට යන්න බෑනේ. ඒ නිසා නිමිත්ත ඇති බව දැනීම සහ නිමිත්ත නැති බව දැනීම හරහා නිමිත්ත දැනෙන වෙලාවේ තියෙන සතියට වැඩි උෂ්ඨ සතියක් ඕනේ නිමිත්ත නැති වෙලාවේ සතිය පවත්වන්න කියන එක දන්නවනම් ආ හොඳ සතිය කියලා ඇස් වෙන නිමිත්ත නැති වෙලාවට. එච්චරයි. ඒකට ඒ සූදානම තියෙන්නේ. මේ සූදානමින් තොරව භාවනා කරාට නිමිත්ත නැති වෙනකොට මේ දරුවා මරුණා වගේ, වස්තු නැතුණා වගේ, අම්මා අප්පා නැතුණා වගේ සතකරගෙන නටන්න පටන් ගන්නවා. සාධන වහරක් කියනවා. ඒක දැනෙනවා. හොඳයි. ඒ දැනීම යොෂ්මස් කාට දාගන්න ආයුෂ්මස් කාට දැම්මොත් මෙතන තියෙව මහා පාඩුවක් මහා තනිවීමක්. පාඩුවක් කියන්නේ. ඒක මේ පොට්ටපන්ති සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. මූලානික ආත්ම භාව ප්‍රතිලාභය කියන මනුෂ්‍ය ඉදරන් කියන අපේ සැපේ ඉඳලා සත්‍යෙන් විරාගෙන් නැති ඒ සුඛම සංඥාවට කියලා කියන මට්ටමට යනකොට අර තිබිච්ච ඕලාරික ආත්ම භාවය නැතිවීම නිසා පොඩි කනගාටුවක් පොඩි තනිවීමක් පොඩි පාළුගතියක් පොඩි නොදැන්න ගතියක් එනවා ඒක දුකක් තමයි කියන්නේ. ඒ දුක ප්‍රමෝදයක් විදිහට බලපන්. ඒ දුක සත්‍යක් විදිහට බලපන්. ඒ දුක සත්‍යක් විදිහට බලපන් කියලා. ඒ දුක සුඛයක් විදිහට බලපන්. දෙනයිද බුදු අම්මගෙන්නේ අර්ථ ගැන. ඒක කොහොමද මේ මොනෝදයක් විතර බලන්නේ මේක මේ මොනක් මේ කතා කරන්නේ කියලා. මේකදී අපිට මේ කියන දේ ටිකක් අහලා මේ විදිහට හිතලා බැලුවට පස්සේ ඒක සාක්ෂාත් වුණාට පස්සේ නම් බුදු ආන මොකක්ද කියන කෙනෙක් කියන්නේ. ඒක වෙනද සැකයක් බලවත් සද්දාව නැතුව බලුවොත් මේ ඇති වෙච්ච දුක ප්‍රමෝදයක් විතර බලන්නේ. ඇති වෙච්ච දුක මේ සැපක් විදිහට බලන්නේ. ඒකට මේ ලෝකේ නිදර්ශන නැතුව නෙවෙයි. සූත වේදනාවක්, විලෝදාවක්, රාජමහේෂිකාවට සැපක්. වෛශ්‍යාවකට දුකක්. ඉන්නටම තියෙන ප්‍රසූත වේදනක දරා ගන්න බැරි එකක් තමයි. රාජමහේෂිකාගේ ප්‍රසූතිය රාජමහේෂිකාව මේ රජුණන්ගේ ප්‍රසාදේ දිනා ගන්න පුදුම පොත්සුණක් මේ කරපු අග්‍රමහේසිකාව බවට පත් කරනවා. ඒ නිසා ඒක සැපක්. ඒකගේම වෛශ්‍යාවට අත්යි කියලා කියන්නේ විශාල නිග්‍රහ. ඒකමදී මතක් වෙන්න මට මේ හින්දු කැලලයි මතක් වෙන්නේ තෝරන පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියලා. ඒක ඒක ඉතින් ගන්නවා. ඒක සංසාරයක් ඇති කරනවා හැබැයි. ගොරෝසු මීර පිළිබඳ රහස ආදරය ඉගෙන ගන්න. බුදුහාමුදුරගෙන උත්තරේ තමයි ඔබ ඇහෙන්නේ. ඔකදී මීරකුත් නෑ, මොකක්වත් නෑ. ඉතින් අමුතර සින්දුව යනකොට චූර් වෙලා නටනවා. බුදුහාමුදුරන් ඇසෙන් බලනකොට උත්තරේ තමයි මොකක් වදින්නේ. හැම ආලා කුකාදලා පාව කොට එනකොට මාංගව දඟලනවා. හැම කනකොට මේ රහස පිළිබඳ මිහිර ආදරයයි කියලා තේරෙන්නේ පිටිකම. මේක පිළිබඳව අනිත් පැත්තට බලනවා වගේම භාවනා කරනකොට එන දුක ප්‍රමෝදයක් විදිහට බලන්නේ කියලා. ප්‍රීතිය සත්‍ය සුඛයක් විදිහට ඒක තාපිතිකට කියනවා නම් පොලිස් සේවයට ගිහිල්ලා දක්ෂ වෙච්චි පොලිස් නිලධාරියෙක් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට සිලෙක්ට් වුණාට පස්සේ අර ට්‍රේනින් එකේදී දවසට හොඳ පොල්ලකින් 25ක් විතර ගන්න. ඒ ට්‍රේනින් එක හැදීම තමයි. ඒ මිනිස්සයා ඒක ප්‍රොමෝෂන් එකක් විතර ගන්න. හත්මලකට ගිහිල්ලා පොළු පාර 25 දුන්නොත් කොහොමද? මේ 25 කාලා ඉගෙන ගන්න ජාතික සම්පතක්. නිසා ඒක ට්‍රේනින් එකකට ගත්තට පස්සේ ඒක බොහොම සම්පූර්ණයි. මේකත් ඒ වගේ මේ ට්‍රේනින් එකේදී මේ වගේ පාරක් වදිනවා. ඒක පියනකට ගනි. ඒක සතකට ගනි. සුඛයක් විදියට ගනී සතියක් විදියට ගනී කියලා. ඒකෙන් තමයි අර මම භාවනා කරලා ඒ මානසිකත්වයේ ඒ ඒ අනුසාරිත කරන්නේ ලෑස්තිලා යනක තිබුණ නැත්තම් අපරකට අපතර වෙලා නරක මේ අර්ථකථනයකට වෙනවා. ඒක හරි අහම්බයක් වෙනවා. නමුත් ඒක ධර්ම සාකච්ඡාවකදී අපිට හරියට මතු කරලා අපි සම්ප්‍රදාන කුල හිතුවත් කවදාවත් දකින්න බැරි බවක් විප්ලවවාදීව රැඩිකල්වාදීව මෙතන හිතුවොත් අපිට මෙතෙක් සංසාර කොච්චර අවස්ථා හම්බෙලා අපි මනලා තියෙනවද කියන එකක් තියෙනවා. එදාට බලන්න. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ නැගීම පිළිබඳව වාදී මහා පුරණ වේදයි හිටි. ඥානයක් පෙනෙමින් මේකේ ඥාති ආයවන සඵල ප්‍රත්‍ය ලැබෙන ආසීම අප භාවනා කිරීමෙන් අනුමෝදන් කරන පිණි ඥාති කවරනම් සප සම්පජ්ජේ කර්මාවෙන් පහදා දෙන්න බැරි. කියන්න බෑ. ඒ කියන්නේ අපිට නැති ගන්න කෙනාගේ තුන දැක්ක තුනට බාර ගැනීමද ප්‍රශ්නේ. නිසා අපි ඥාතියව කවුද ගැන කතා කරන්නේ දන්නේ. යා භාවනා කුසලයක් අනුමතක් වෙන්න තරම් උසස් කෙනෙක් නම් එයා හරි සතුටු වෙවි. මේ බුද්ධ ශාසනය අපේ ඥාතින් වැඩ කරනවා කියලා කින් ගන්න බැරුණත් ලොකු මුදිතාවක් ඇති වෙනවා. කැමතම කිය කැමදාස කෙනෙක් නැරලා ඉන්නවනම් එයාට සතුටක් එන්නේ නැහැ. එයා අපි ෆෝලෝ කරන විදිහ කියනවා අපිට මේ පූජා කරන්න රොටියක් පූජා කරන්න හොඳයි කියලා හිතේ. ඒක නිසා අර කියන තියෙනවා මේ මානස විනය පාඩාසික ඇවිල්ලා ඒ සිටීමේ හිමාලයේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන ගංගා ඉන්න. ඒක ගඟේ ඉන්න කොකෙකුත් ගිහිල්ලා ඒ හැත්තෙම වහලා හිටියා. ඉතිරණහන්සේ කිව්වලු මොකාට වශිලෝක දන්නේ අපි ඉන්න තැන පිරිසිදු වතුර. අන්තිම පිරිසිදුයි නිරෝපිලා වනමණය කිසිම ගානක් අතර මේක මිස්ටරේ කියන්නේ යනවා. ඒ අනුබන් වල වරණ අංශය මෙච්චර ලස්සන සුන්දර දෙයක් ගැන කතා කරනකොට උගාට ගන්න ඇයි කියලා විතර තියෙන උගාට වන මොනකට නොකේ අතන නැද්ද කියලා. අතන ගන්න පිළිගන්න ගන්න මඩ කරේ ඉන්නවට රණාංශ ඉන්න වැඩි උට ආශාවක් තියෙනවා. ඉතින් දෙන දෙන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ ගන්න එකේ ප්‍රශ්න තියෙන්නේ. නිසා අපි දෙමු. ගන්න පුළුවන් කියලා ගත්තාම යහ කියන්නේ අපිට තියෙනවා ඉන්දින අනුමෝදනා කියලා දසකිනේ දසකිනේ කියනවත් තුන ඉන් අනුමෝදන් කිරීමේ කුසලයක් තියෙනවා. ගන්න එක යාළුගේ තියෙන වර්ණ අවශෝෂණයක්. මොකක්ද ඒකට කියන්නේ මේ සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන්. යා ගන්න කොයි එකද කියලා කියන්නේ. ඒක සාකච්ඡා කියන්නේ මොකද්ද මේ නිර්මුඛ පෙරමුඛේ තොරව අපි ළඟ තියෙන්නේ කැමැති දෙයකට කියලා මේකදී යේසුස් වහන්සේ බයිබලෙන් කියලා තියෙනවා පුරන් ඉදිර පිට මුතු දමන්න එපා. මොකක්ද ප්‍රොටොපික්ස් පුර කැමදාස කෙනෙක් උඩෝන කරන්නේ කනදී පළදී නෑ පුරක් මුතු. කාල බලනවලු මේ බඩු විතරක් කියලා කාල දත හැපෙනකොට උන් දාපේ වට ගන්නවා. එතකොට පණවිතර වේ කනකොට සඳ හැදෙනකොට කිමියාමාව නොම ගැනිය කියන අර පොදු දීර්ඝ ගණක. ස්වාමීන් වහන්සේ ආනපන සති භාවනා වඩන අතරදී ධාතු ලක්ෂණ මත උනා දිගටම භාවනා කරන අතර මෑතකදී සිට ධාතු ලක්ෂණ එකිනෙක නොදෙනී ගියා. දැන් වායෝ ලක්ෂණ පමණයි ප්‍රකට වන්නේ සෙලවීම පිපීම කිරීම. එම වායෝ ලක්ෂණ ප්‍රකට වීම පසු ඉතා වේගෙන් සල්ලි සිටුවේ. එය නාමද රූපද මේ වෙනසද කියා තේරුම් ගන්න අපහසුයි. මේ වේගය පමණයි කියන්නේ යම් යන්ත්‍රයක් වේගෙන් කල්පර කරනවා වගේ. මෙව தත්ත්වය 6 මාසයක් පමණ සිදු වෙනයි පසු වේගය නැත වේ තාසත් ස්වාමීන් වහන්සේ තවස්තාවේ කොමනායිමින් මනස කාර්ය කළ යුත්තේ පහදා දෙන ලෙස කම්මී ඉල්ලමි. මේකදී ඇත්තටම නාම රූප වලට මේපත් වෙන්නේ යම් ප්‍රමාණයකට නිත්‍ය සංඥාව ආවට පස්සේ තමයි මේ නාම රූප කොම ඊටත් වැඩිය පහළට ගියාම නාම වෙන්නේ දුක් වෙන්නේ ශක්ති විශේෂයක්. ඒ ශක්තිය වල මොනම ලේබල් එකක් අල්ලන්නත් නැහැ, පොතේට අහු වෙන්නේ නැහැ, කාලයට අහු වෙන්නේ නැහැ, දේශයට අහු වෙන්නේ නැහැ. ඉතින් එතන ගියාට පස්සේ අර නම්මඩක් කියලා මෙතන පුරුතෙච්ච මිනිහට නම්මඩක් එල්ල ගන්න තැනක් නැතුයි. ඕක ගන්න දැනක් නැති වෙන නිසා බුදුජානක කියනවා නාම රූප ඒ විඥාණයට බැස ගන්න තැනක් නැති වෙනවා. නගාදති කියන වචනේ පාවිච්චි කරනවා නාම රූප තියෙනවා. ඒක ඊටත් වැඩිය කැඳ ගැවිලා තියෙන ඇති ගැවිලා ඒක ලේබල් කරගන්න තැනක් නැහැ. ලේබල් එක ඉල්ලන්න තැනක් නැහැ. ඒකට භාවනා ප්‍රාණිකනට තේරෙන්නේ භාවනා පටලවිලා. ඒ නැත්තම් අසරණ වෙලා කියලා අතරමං වෙලා වගේ බුදුජානක කියන්නේ මේ විඥාණය මේ විදිහට අතරමං කරනවා. මේකට අසරණ කරනවා. එයාට ඉල්ලෙන දෙන පාදනම දිර්ලා අරපන්. ඒක නැත්නම් පටිච්ච විඥානයේ තිබුණ එක අපටිච්ච විඥානයට පත් කරනවා. ඊට පස්සේ මේක නාමද රූපද ඥානිත පිළිවිද බෞද්ධ දාලා බලන්න හදනවා කියලා කියන්නේ. පරිසල කිව්විද ලඳකට උණුසුම්කදී තියෙන මේක කටේන කණේන බඩේන කියලා බලන්න හදනවා. ඒ සාමනසිකාරයේ මේක හොඳට යනවා. ඒ සාමී ප්‍රවාහයේ ඒවම යන්න ඇරලා මානසිකාරයේ පවත් ගන්න නම් මම ඇයි මනසකාරය හරහා භාවනා යන්න නම් මම යාට කියන්න ඕනේ වැඩක් බලන්න ඔයාලා ඉන්න ඕන හිටපන්. මට ආසන බලලා සුදු රෙද්දක් දාලා මම සලකන්නේ. ඉතින් මම පච වෙන මම යන පච වෙන්න බාර ටිකයි කියන්නේ. විචිතල්නිය අධිකවිචී නිමිති ලක්ෂණ දැකීමක් බව අද දේශනේ පසු ඇතනි. මේ ලක්ෂණ නිමිති කිවා දැමීමට පෙර මනසකාරය තුළ යාදට කෙසේ මනසකාරය කළ යුතුද? ආසන්න දේශකම් වෙන්නේ. ඇත්තටම දේශනාවේ මම උත්සාහ කරේ නාම රූප වශයෙන් තියෙනකන් නිමිති ආකාර ලිංග උද්දේශටි ශක්ති කොටපත් වුණා නම් ඒකේ නාම නිමිති උද්දේශ ආකාර හොයන්න බෑ. අන්නේතන ගියාට පස්සේ ඉවෙනි රටට හැඳිකා ගන්න පස්සේ කවදාත් කෙලසු. ඒක පුදුමාකාර සබහාධර්මයන් සමග සම්බන්ධ වීම. මම යදී යනවා මාන්න කරගන්න තැනක් නැති වීමක්, සුෂ්ණා කරගන්න තැනක් නැති වීමක්, පංච කරන තැනක් නැති වීමක්, එතකොට අර ප්‍රොපෙන්සර් කරගෙන හිටපු ඉත නිකන් කොහොමදන්නේ වගේ අපහසු කරපත්තර ගතියක් තියෙනවා. හරියට ට්‍රැකියුලාගේ කණ්ණාඩියක් ඇල්ලුවගේ ට්‍රැකියුලාගේ ටෝච් එකක් ඇල්ලුවා. ට්‍රැකියුලාගේ වැඩ සෙල්ලම් තියෙන අන්ධකාරය. එළිවෙච්ච ගමන් ට්‍රැකියුලාට වැඩ කරගන්න වෙනවා. ඉතින් අපි ආයෙ දඟලනවා කියලා කියන්නේ අර ආයෙ අන්ධකාරය කරනවා. ඒ නිසා මොනවා තරම් එළිය තියන්න කියනකොට ඒක එළිය කියලා යන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී වෙන සිද්ධිය අවබෝධ කරගෙන ඒ සිද්ධියට නිසින්ින්ද යන්න ධර්ම න්‍යායට නිසින්ින්ද යන්න චිත්ත න්‍යායට නිසින්ින්ද යන්න කරලා බුදු නිරීක්ෂකයෙක්ගේ මට්ටමට තමයි අඩු වෙන්නේ. කරන්නේ හදන්නේ චේතනා කරන්නේ කොට පත් වෙන්න පත් වෙන්න කියලා ගන්නවා. මන සංඥාවට වෙන සංඥාව කරන්නේ. ඒක නිසා සමතනාසේ ඒකේ දිවයිතනේ මේ ප්‍රතිපද සූත්‍රයේ වගේ තැනක සඳහන් කරනවා තාම සිව් මට්ටමට එනකොට පාට හිත ගැස්සිලා මේ ඇහැකට කන බඩ පේන්න පටන් ගන්නවා. එතකොටයි තේරෙන්නේ දැන් තියෙන මේකට සංඥාට පේනවා මේ ඉස්සලා තිබුණ සිව් සංඥා. සිව් සංඥාවෙන් දැන් සිව් සංඥාව තේන්නේ. ඒක තේරෙන්නේ ගැස්සිලා අවදි වුණාට පස්සේ අන්නේ ඊයේ සංදිස්ථානෙත් පුත්‍රයාට කියනවා ඒකත් සත්තං ඒතම් පණිතං යද්දම් උපේක්ඛා කියන අර තිබුණු ස්කෝස සංඥාව හොඳයි මිහිගුරු සංඥාවට වැඩිය කියන මේ ගුරු සංඥාව සමානක් වෙන්නේ නැතුව ආයසය කර දෙන්නේ සුඛ සංඥාවට සුඛ සත්‍ය සංඥාවට යන්න දෙන්න කියන එක ඉතින් කරන්න දෙයක් නැහැ මේ අන්තිම විචිතත්ේ සමාදන් නොවි සිටි ප්‍රමණය කරන්න දෙන්න ඕනේ ඒක කොහොමද ඊට කලින් අසු කරපු සුඛ සංඥාවට යන්නේ ප්‍රශ්නේ ආනාපාන සති භාවනාවේ ආශ්වාස ප්‍රශ්වාසනදී යන ස්වභාවයේදී ඒ සිදුවන රෝග වාසිය තේරුම් කරන්නදී ඒ තවදුරටත් පහදා දෙන මේ අවරෝපක මිලා සිටීමේ ඇත්තෙන්ම ආනාපාන සතියේදී මාහටි වාස්ථාන පත්තන අතර ශරීරයේද නොදනියන තබහක්පත් දෙහිතනි පසු පාඩ කරන්නේ යන්නේ ගැටලුවට ප්‍රතිස්පන්දනීමේ මම යට මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ නැති වෙච්ච මම මතු කරලා එයා කියනවා මට දැන් ඉඳ ගන්න දැනුත් නෑ ඉඳ ගන්න දැනුත් නෑ මේ මොන මගුලක්ද කියලා භාවනා කරනවා ඕකද මට කෙරේ කියලා මම දැම්මයි ගන්නවා මෙයා කොතනද පුරව දාන්නේ මම සුදු වෙද්දක් දාන්න කියලා මම එකක් ඉම්පිටේ මේ මේකන යනකොට එයා වෙන බවට දැක ගන්න දැකනේ එහෙම යන්නේ නැහැ මම ඊගාට මොකද කරන්න ඕනේ කියලා අහන්නේ ආයි මම යන උතුම් බලන්දලා සුදු වෙද්දක් අන්දලා උදාහරණ දෙන්න කියලා මේක ලක්ෂ වාරයක් කිව්වත් නැවත නැවත අහවි හැබැයි තරහ වෙන්න වටින්නේ නැති ප්‍රශ්න. ඒ ප්‍රශ්නේ බොහොම සිං. මේ කියනවානේ අපි ඔක්කොම මොනවා හරි කරන්නනේ හදන්නේ. ඊගා කියන මං කියන එක මොකක්ද? ඔක්කොමලා වැඩරලා. ඒක කෙරුවෝ. එහෙනම් මේ වෙලාවට මම මොකද කරන්නේ? අර වෙලාවට මම ඔය හැම වෙලාවෙම මම මේ පිටිපස්සේ ගියා. ඊළඟ කියන්නේ මම යන කතා කරලා ආදී. පෙන්ෂන් ගන්න. ඊගා පරම්පරා දිනු පැත්තකට වෙයි කියනවා. මේකට හරිම මොදන මොද පෙන්ෂන් කරනවා කියන එක දැහැනේ ඉතම තමයි වෙන්න වෙනවා. පෙන්ෂන් යනකොට බල ඇමරිකාවේ 100ට පෙන්ෂන් යන කට්ටියගේ මානසික අසහන රෝගයේ 100ට කොච්චර ගානකින් වැඩිවෙනවා මොකද ඊට පස්සේ මේකේ අවලංගු භාෂයක්. අවලංගු භාෂයක් වෙන්නේ නැති වෙන්න දැන් ලංකාවේ වගේ මිනිස්සු වැඩ පටන් ගන්න පෙන්ෂන් ගත්තට පස්සේ. ඒ නිසා මම මොකක් හරි ප්ලෑන් එකක් ගාලා පොසල් එකක් දාගෙන අලුත් පරිපූර්ණ ගැස්තු බීතුවක් හරි දාගෙන මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් අපට ගන්න. ඉතින් මම ඉන්නේ ඒවට දාන්නේ. මම දිනකට භාවනා කරමින් ඉඳන් විශ්ය දක්වා ගියකල සංඥා චේතනා වේදනා කිසිවකට නමුත් ක්ෂණිකව සෛල රාශියක් සෙපෙනී ආශයක් යන්නාසේ මෙනි භාවනා කර අවසන් වී ඇස්සෙන කල ශෛල කීපයක් ඇස්සෙන තත්තාසි මෙහි කරනා කරමින් පහදා දෙන්නේ මේක ඇත්තටම භාවනා කරන්න ඕනේ ඇඳ වෙලා ඊට බහැලා කියන පස්සේ උඩු මෙලිය අතර හොඳට තනලිලක වාඩි වෙලා ආසතිය උඩට බලන්න මේ ශෛල නිතරම දක්වනවා. ඒක භාවනා කරන්න ඕනේ මොනම අරමුණක්වත් නැති දෙයක් දිහා බලන එක මොකද්ද ඔය යහන මෑට ඔය දඟලන ගතියක්. ඕන කරලා තියෙන එක පිටු කරලා යෑනියක් හදන්න පිළිමේ හදන්න ඒගොල්ලෝ වුණාට පස්සේ අපිට කතාවක් තියෙනවා. ඒකේ ශෝකාන්තයක් තියෙනවා දුක්ඛාන්තයක් තියෙනවා. රසයින වශයෙන් පේන වෙලාවේ පවල් ගතියක් තියෙනවා. ටීවී එකේ නොට්සටන වෙලාවේ දිහා බලන්නද තියෙනවා. නොට්සටකට හරිය කම්මැලි. ඔන්න ඩොක්ටර්ලි කොල්ලෙකෝ කෙල්ලෙකෝ යවලා සිනා කියන දකින්නකොට අන්න පිච්චරක පටන් ගන්නවා. ඩොක්ටර් කියනකම් මේ කැමරා මොකද ටෙලිවිෂන් එකේ පොළේ ගන්න විතර මොන බකුලක්ද මේ කියන්නේ වැඩක් නැහැ. ඩොක්ටර්ලි තමයි ගෑනු පිරිමි හැදෙන්නේ. හැදුනොත් ප්‍රේම කරන්න පටන් ගන්නකොට ආ එතකොට කතාව. ඩොක්ටර්ල කතාවක් නැහැ. ඩොක්ටර්ල තේමාවක් නැහැ. ඒ ඩොක්ටර්ල ප්‍රපංච කරනවා. දොස්තර කෙලස් හිතන්න බෑ ඒ නිසා අපි හදන්නේ මේ අපසහරහා කෙලස් උපදවගන්නේ කොහොමද කියලා හදනවා ඒක මේක නැවතනක් කරන්න මේක ඇස්පැන්දමක්වත් මායාවක්වත් නෙවෙයි මේක නැති කරන්නයි අපි නිතරම රූප බල බල සංඛා ගන්න බල බල රස බල බල ආහාර දෙන්නේ පංච නීවරණ නැති කරන්නේ මේ මත මේ තරට එනකොට නීවරණ නැහැ මෙතන හොඳ සමතුලිත සමබරතාවයක් තියෙනවා. ඒකට බුදුරජාණන්සේ ආයතන කියන වචනේ පදනම් කරනවා. කප්පහුල විහරන්තු තදායතන පශීදති කියලා තියෙනවා. ඒක බහුලීකරණ කරන සංස්කෘතිකෙන හිටිය මේ தත්වේට පහදිනවා සැකේ. ඒක සැක කරොත් මේ ආයතනය අඳුරන්නේ ඊට පස්සේ නිතරම දාඩි දාඩි වටා කර කරනවා ලබනවා බඩ එළිය යනවා ක්ලාන්ත වෙනවා ගොඩක් වැඩ වෙනවා ඒ නිසා මේ දේ දැනගෙන ඒක පැහැදුනොත් එවැනි සමතුලිත භාවයක් එවැනි ඉස්තාවර තත්ත්වයක් මනසේ තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් ඒක සදායතනම් පටිපඤ්ඤ කියලා තියෙනවා ඒක ධර්මයේ ස්ථිතිය නිසා මේ தත්ත්වයට එන්න දවසේ පැය 27ම ගත කරන්න පුළුවන් මුලතරම් වැඩි වෙන ඉස්සර ගත කරන්නේ ඒකට තමයි තේරෙන්නේ මේ මේ දේවල් වලින් කල්පනා කරලා තමයි අපි මේක එක රූප සද්ද ගන්ධ හදාගෙන චිත්‍රපටි හදාගෙන ගත කරන්නේ. ඒක නිසා ඒකත් නරක නෑ හොඳයි. නමුත් මේ අතරමැදම හැදෙන යාන්ත්‍රණය විතර මේක තමයි. තීශීෂකපති ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් භාවනා කළ යෝගියෙකුට නිතර කය වේදනා හට ගැනීම සාමාන්‍ය දෙයක්ද වේදනානුපස්සනාව වට වෙන ශරීරයේ නිතර වේදනා හටගන්නේ මන්ද ආකාරයෙන් පහදා දුන බැලවි බුදුරජාණන් වහන්සේට කය වේදනා ඉරේක හොඳ නැද්ද කියලා වටී අත්පුතයන් අසන්න රෝග 12ක් ඇවිල්ලා තියෙනවා ඒක ටිකක් කල් භාවනා කරපු කෙනෙක් ඒ නිසා දීර්ඝ කාලයක් භාවනා කරන යෝගයෙකුට නිතර කාය වේදනා හටගැනීම සාමාන්‍ය දෙයක්. මේ ළඟදී මම දැක්කා බුදුජානක හැදිච්ච ලෙඩ රෝග 12ක් පෙර පමණක් ලිවිච්ච පොතක් මට මතක නැහැ මේ දැන් සුමාන දෙක තුනක ඉස්සෙල්ලා මම දැක්කා කියලා දිනවා ඒක අරන් කියවන්න. මේ කය කියන්නේ ලෙඩක් කියලා හිතාගත්තා. මේ කයේ ලෙඩ තියෙනද කියන තරමට අපි අමනයි කියලා හිතාගත්තා බලන්න. කය කියන්නේ ලෙඩ. මේක සල්ලේ කියලා බුදුහාම සඳහන් කරන්නේ ඉන්නක් නැහැ කියලා හිතනවා නම් ඒකට උගේ බාලකම යන වෙන මොකක්ද කියලා කියනවා. ඉන්නක් නැහැ කියලා හිතන්නේ උගේ මෝඩකමට. සතිය කියන්නේ ලෙඩක්. විශේෂ වේදනානුපස්සනා වන්නේ සත්‍යයේ ඉතර වේදනාව හටගන්නේ මන්ද? වේදනානුපස්සනා කරන්නේ කොහොමද වේදනාව නැතුව? බඩපසුනතු බඩ වියල් බඩ පුතුලි කුණ වියල්. මේ බඩ වියල් කුණ විනිව ගන්න මොකද මෙච්චර බඩපතුරු කියලා අහන්නේ? වේදනාවට වසන කියන්නේ වේදනාව අනුව බැලීමයි. ඒකට වේදනාව නැතුව කොහොම කරන්නේ? ඒක හරියනි මොකද මේ වතුර දෙතක තියෙන්නේ කියලා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ආස්වාස ප්‍රශ්වාසයේ තුල නාසිකා අග්‍රේසිත පවත්වමින් සිටින අතරතුර හුස්ම රැල්ල නාසිකා අග්‍රේ වදිමින් ඉස්සරහට පිටුපස්සට යන බව දැනෙමින් පවතින අතර ඇතුළත වරහන් ඇතුලේ හුස්ම ගන්න බව හෙළන බව දැනෙමින් එක වේලාවක් පදින තැන සිත තියාගෙන ඉන්න අවස්ථාවේදී නාසිකා අග්‍රේම හුස්ම රැල්ල උඩට පහළට යන බවක් දැනගන්න පසුව නැවත නාසික අග්‍රයේම නැවත පළමු පරිද්දෙන්ම හැප්පෙමින් වදිමින් පිටවන බව දැනීමෙන් ඇසියුම් වන ආකාරය දැනගන්න. වදින තැන හදට වදින බව සැහැල්ලු වී යන අතරම සැහැල්ලුවට ඒ ස්ථානයේ හුස්ම ගැටී ඇසියුම් වන ආකාරය දැනගන්න. ඒ දෙස බලා සිටින විට හුස්මත් සියුම් වන අතරම හුස්ම රැල්ලක් පවතින අතරම සියුම් වේදනාවක් ශරීරය තුලින්ම හට ගන්න බවක් දැනේ. එක මේ අවස්ථාවේ හුස්ම රැල්ල තුලම සිත පැවැත්විය යුතුද? දෙක නැතහොත් වේදනාව තුල සිත පැවැත්විය යුතුද? කලින් චිත්‍රයක් මෙතන දීලා තියෙනවා සවිස්තර විස්තර ඕනේ හරියටම කියන්නේ නිසා මේ චිත්‍රයට ගලපෙන විදිහට කියනවා නම් ආනාපාන සම්පූර්ණ කරනකොට වේදනාවක් වතුනාම ක්‍රියාකලිත ආකාරයේදී වේදනාව මුච් වේදනාවද මැද වේදනාවද වේදනාව කියන එක හරියට දෙක මුචනකට ආනාපාන සම්පූර්ණ කරනවා සතිමත් කෙනෙක් මේ කතා කරන්නේ කියන එක වැදගත් මේ දෙකත් ප්‍රසංසන්දේදී කෙටියෙන් කියන්න පුළුවන් ආනාපානට වැඩි වේදනාවක් නම් ආනාපානේ බලන්න මචං ආනාපාන වේදනාවේ තීව්‍රතාවය අනුනා මේ කතා කරන දෙයක් නෑ ආනාපාන බලන්න. ආනාපාන වැඩි මේ තීව්‍රතාවය වේදනාව වැඩි නම් අපිට ඉඳ දෙන්නේ හිත ඉබේම වේදනාවට යනවා ඉතින් යන කතාවක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන වේදනාවෙන් තරන්දෙන වෙලාව. තරන්දෙන වෙලාවේදී සමපාදිනතා ආනාපාන වලට ඒක සමතේන සාමාන්‍ය දේ උත්තරයි. විපස්සනා වශයෙන් කියනවා කියන්න පුළුවන්. වේදනාව තියෙද්දි වේදනාව හරහා ආනාපානය බලන්න පුළුවන් ගතියක් තියෙනවා. බලන්න වශයෙන් හොඳ බලන්න. බලන්න පහ වෙනවා. අතරින් හොඳ බලනවා. එතකොට තමයි තේරෙනවා. වේදනාව නැති තැන ආනාපාන පානෝට එක සතියක් තියෙනවා. වේදනාව හරහා විනිවිද වේදනා තුලින් ආනාපානෙ බලනකොට ඊට වැඩි සූක්ෂම සතියක් ගන්නවා. ඒ නිසා විපස්සනා වශයෙන් කෙනෙකුට බලන්න පුළුවන්. වේදනාවල් වල යන්න ආවෙන්නලා ඒ අතරමැද තියෙන ආනපානෙ වෙන්න හදා බැලි. විවිධ බැලි. ඒකෙදී හිත කැඩෙන්නම අවශ්‍ය නැහැ සතිය කැඩෙන්නම අවශ්‍ය නැහැ සමාධිය කැඩෙන්නම අවශ්‍ය නැහැ නම් යෝගාවචරය අභාවිත මනසක් ඇති කෙනෙක් නම් ඒ දෙක සතිය ගන්නවා කියලා තමයි මම තමයි භාවිත මනසක් ඇති එකම තේරුම් ගන්නවා මේ වේදනා කරදර කරාට සතිය කැඩෙන්න ඕනේ සමාධිය ගන්න ඕනේ නැහැ. ඒකට ඒ යෝගාවචර එකට අරමුණු දෙකක් වැඩ කරන්නේ. සත්‍ය සම්මාන කිරීමේ සත්‍ය සම්තුලනය කිරීමේ කටයුත්තකට යනවා. හරි විචිත්‍රයි. ආන සාමාන්‍ය ධර්ම මධ්‍යමලයකට හරි විචිත්‍රයි. ඒ නිසා වේදනාව ශ්‍රද්ධාව කිවිලාවයි සමසමව තියෙන වෙනවා. ඒ අරමුණ හරහා තමයි මූල කර්මස්ථානේ බලන්න පුළුවන් වෙච්ච එකනා. අපි සෙනගක් අතර දින පාරක හම්බගන්න තුන් පාරක ගෙනින කෙනෙක්. නිකර ආනපන කරන එක සෙනග නැති පාරක. පහලෙන් කරන්නේ. දක්ෂයිති පටන් ගන්නකොට එහෙම තමයි යන්නේ. නමුත් ඉස්සරහ යනකොට පොලක් නැති. මිනිස්සු ඉන්න තැනක් අස්සේ සෙනග අරගෙන යනවා. මොකද ඊතියක් තියෙනවා. තුනක් වළක්වා නොගැනීමේ දඬුවම තියෙන පහරයි එක. කිසිම දෙයක්. ඉච්ඡය දරගන්න දැන් ගැටමක් ඇති කරගත්තොත් සෙනඟ මැද දානවා. ඉතින් ඇත්තට එහෙම සෙනඟ මැද ආයෙත් ඩ්‍රයිවිං පොස්ට් එක හම්බුන්නේ කවුද කැමති කියන්නේ මේ තමයි මේ සෙනඟ නැති පාරක විතර ගෙනියන්නවට පුළුවන් ඩ්‍රයිවිං එක විතර ඩ්‍රයිවිං දෙන්නකොට කවුරුත් නැහැ. සෙනඟ මැද තියෙන ට්‍රැෆික් එක දැනගන්න. ඒසයි කාර්මණ කරන සතිය පිටවගෙන අරමුණු දෙකක් තියෙන තුනක් තියෙන හතරක් තියෙන වඩාගෙන ඉන්නවා නම් කියන්නේ සතිය විවිධාංගික දෙකීම සමහර අවස්ථාන වේදනාවේ ස්වභාවලාම උස්සරල තියා බලාගෙන හිටියොත් නොපෙනී ගොස් නැවත දැනෙන ප්‍රකටණිය ආපසු නැවත වරක් නොපෙනී ගොස් නැවත උස්සන දැන බව දැනීමේ සිංගී පරක්ෂිතේ මෙසම දිගටම බලා උස්සන දෙස නාස්කාරකම ඒ කාර්ය බලාසිතේදී අපිට ශරීරයේ තද වේදනාවක් හට ගන්න බව දැනෙමින් ආශිර්වාද හොඳ දැනේ. මේ අවස්ථාවේ වේදනාව සැලීමේ ශරීරය තුලින් හුස්ම අරගෙන පිට කරන බව මේ කී කොටක් දැනෙමින් පවතී. ශරීරය ඇතුළේ සිතදී හුස්ම ගෙනීගෙන පිට කරන ආකාරය දැනේ. නැවතද වේදනාව දැනේ. වේදනාව තදින් දැනෙන විට සමහර අවස්ථාවලදී ජීවිතන් සිටි පින්න ස්වාමීන් වහන්සේ. මේ අවස්ථාවේ කොමන ආකාරයක ආනාපාන සතිය තුළ සිට පැවතිය යුතුද? සෑම හුස්ම රැල්ලක් තුළම හිත පවතින ආකාරය වැඩි වෙන පටන් ගැනීමදී හුස්ම රැල්ල තුළින් සිත් පිට ගියොත් හිත විෂම බව මෙනෙහි කරන විට නැවත හුස්ම රැල්ල තුළම හිත පවතී. මේ වගේ කෙනෙකුට හරියට මට වැටෙනවා නම් මේ වේදනාවක් ඇති වෙලා ඒක දරාගන්න බැරි මට්ටමට අපිට තේරුමක් නැතුව මම වේදනාව නිසා නැගිටිනවායි කියලා ඉරියව්ව මාරු කරත් ආනාපානෙ දැන් තුන සතිය කැඩෙන්නේ. සමාධිය කැඩෙන්නේ නැහැ. නැගිටිනකොටම තේරෙයි. වේදනාව කියලා තිබුණාට ඒක නැගිටින්න ඉස්සර කරනවා කියන. ඒකට කායික වේදනාව කියලා නෙවෙයි කියන්නේ දෝමනස වේදනාව කියලා ඉන්නේ කහට වෙන්නේ. මේකට කරන්නේ හොඳයි ඒකට අමාරුම නැගිටිනවා කියලා නැගිටිනවා. හොඳට දැවතිල්ල සතිය. නැගිටලා බලනකොට වෙන්නේ අර තිබුණ වේදනාව නෑ. මේ සතිය තියෙනවා. මොනවාට අසක්ම කළා ඉල ආයෙ වාඩි වෙන්නේ සතියකදී. නැත්නම් එතනම වාඩි වෙන්නේ සතියකදී. එතන පේනවා අපි මේ සතිය අමතක කරනවා කියන්නේ. සතිය අභියෝගයෙන් දාලා බලන්න මේක කැදෙන්නේ. ඒ ඡායකට අදාළ වාක්‍ය දෙකක් අතර මෙහෙදී වෙලා තියෙනවා. හැම හොස්පිටලක් තුරම සිදුවන දින ආකාරය වැඩි. මොන බයිනතු ඉන්නට වර. එදින උස්මන් හිතන වැටේනවා කියන සතිය තියෙනවා. ඒ නිසා අපි දැන් සතියට ගරු කරලා සතිය සමාජිකත්වයේ දීලා කියන්න තියෙන්නේ කෙලෙස් වලට කතා කරලා කියනවා වේදනාවට බයට උඩ පුළුවන් නම් මේ සතිය කඩපන්. සමාලක් කියනවා මම නැගිටින්නේ පුළුවන් නම් කඩපන්. මේකට තමයි තේරෙන්න පටන් අරගන්නේ කෙලෙස් ඉතාම දුර්වලයි. සතිය ඉතාමත් ශක්තිමත්. තමයි තමයි කඩුව දෙන්නේ කාට. මම දැක්කේ තිබෙන්නේ මම නියන්කට කොමන සරණද කඩුව දෙන්නේ කියලා සලකනවා. සතියට නෙවෙයි. ඒක අභාවිත මනසයි. භාවිත මනසක් අමෝ තියෙනවා. මේ වේදනාව කැයිලා තියෙනවා, නුරුස්නා ගතියක් කැයිලා තියෙනවා. ඒක දන්නේ සතියෙන්නේ. වේදනාව අමෝ දන්නේ සතියට නෙවෙයි. නුරුස්නා ගතිය අමෝ දන්නේ සතියෙන්නේ. ඒක ධනපාල වීමක් විදාංගිකරණයක් මිස සතිය අතපය ගැනීම කන්කඩා දැමීමක් වෙන්නේ නැහැ. වෙන්නේ අභාවිත මනසෙන් කරන අවතක්සේ. එකක් මෝරලා නැහැ. ඉතින් පිළිමට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. එළ බලන්න දන්නේ. ඉතින් මේ වගේ ලියලා එල්ලෙන් එකට ලොකු රුකුලක් ගන්නවා. ඒක මේ මට අහන්න ඕන දැන් තමයි අහලා තියෙන්නේ කියලා තේරුනේ සදාත් සාකච්ඡාවලදී වගේ දේවල් ලොකු පෙළගස්මක් වෙනවා. මේ ඉතින් දැක්මක් ඇති වෙන්නේ තියෙනවා. සබහානාවෙදීම දෙවියෙක් කරන් නිවන් දකින්නේ. ඒ කාරණා මතක් වෙනකොට ඒ සත්‍යයේ ශක්තියේ සත්‍යයෙන් තේරෙන්න පටන් ගන්නවා මේ මිනිසක් මැද හිටියක් සාකච්ඡාවක් කරනකොට නිකන් පැත්තක කෝට් එකේ වාඩි වෙලා ගියත් කුම්පිය වෙනවා කියලා අපි කියන්නේ. තමගේ කුම්පියට අවශ්‍ය ටික වැඩේ. ඒක ලකුණා තියෙන කාරණේ කිව්වේ වැඩ කරන මිනිසක් එක්ක නිකන් හිටියත් ඇති. වැඩ කරන යදිච්ච මිනිසක් එක්ක නිකන් හිටියත් අර බෝ වෙන රෝගයක් තියෙනවා. ඒක තියෙන තැන නිකන් බෝ වෙනවා. මොකද විපස්සනාව තන්න බල බෝවින රෝගයක්. ඒකට විශාල හැප්පියක්. මේ හැප්පෙච්ච කණ්ඩායම මැද ඉන්නකොට නිකම්ම තමයි හැප්පියනපත් වෙච්ච කෙනෙක් පාඩමක්. ඒක තියෙන්නේ බුද්ධෝත්පාද කාලේ පමණයි. මේ හැප්පිය ලබන්න බුද්ධෝත්පාද කාලේ පමණයි නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ සම්පූර්ණ වල ඒ හැසිරෙන්නේ ඒකට අපිට නිකම්ම අපේ ප්‍රශ්නේ ඇවිල්ලා අපිට උත්තරක් දාන්න වෙලා තමලගෙන තියෙන සතිය අවතක් සිරුරක් කරන්න නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඊට ප්‍රශ්න ඉතින් සමාප්තයි. අපි දැන් 10ක පමණ කරන්නේ බව සඳහන් කරනවා. එහෙම නැත්නම් කාට හරි අපි අවස්ථාව විදියට ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා සාකච්ඡා කරනවා. මේක තමයි අචරණ කන්ද රතුවා ටිකක් වතුරට දාලා නිමිති ඇතිවීම නැතිවීම ගැන කතා කරන රතුවා ටිකක් වතුරට දාලා දැම්මින දැම්මින යන හාල් වතුර ගන්න බැරි තරමට කැඳ ගෑවෙනවා කියන ඒ අතන මෙතන තැම්පිච්ච නැති ඇට තියෙනවනේ. හැදි ගෑවේ නැත්නම් එයාට මතු කරලා දැන් හැදි ගෑවෙන්නේ නැහැ. ඒ වෙලාවේදී මොකක් හැදි ගෑවෙන්නේ. කැඳ වෙලා තමයි මුංගටෝ කියලා කියනවා. ඒකට මුංගට හොද්දයි කියලා කියනවා. මුංගට හොද්දන යක්කට කියලා දැන් දැන් කොච්චර දැම්මත් වෙන්නේ තියෙනවා. යගේ හාල්ලට උනක් තියෙනවා තමයි යක්කනේ කොයිද තියෙනවා. ඒක තිබ්බට දැන් ඉතින් කැඳ තමයි. සාමාන්‍ය දල වශයෙන් කැඳ තමයි යන්නේ. ඒකක් කරා කැඳ හිටිනවා. ගන්න ගන්න සමහරකට මේක ගොඩාක් ඇට ගුණා වෙනවා. ඒ වෙලාවේ ලිපේ වතුර ලිපේ අවශ්‍ය වෙලාවට ගින්දර ඇදලා. ඒකත් ඔය මේ ඉන්වෙස්ට්මන්ට් වල ගින්දර අධිකටු දිගටම යනවා. කඩු අහලා අහලා විනිශ්චය දෙන්න හදන වෙලාවේදී පිටිකුණු ඉන්න මනස වැටි ඒ වෙලාවේ නඩු අහලා මේ රත් වෙච්ච වෙලාවේ මිනිහලම මේ වැරද්ද ප්‍රකාශ කරවගත්තේ නැත්තම් ආපෝගේ ලෝකේ ලෝය අල්ලගෙන පහුවෙන්න පටන් ගත්තාම නඩු අලුත් දෙයක් ආවා. ඒ විලාවේ කරන් තියෙන උසාවිය නැත කරන්න නෝ අද විනිශ්චය කරනවත් ඒ මොකෙන්නේ ලක්ෂකත් නැහැ. දිගටම ටිකක් තැම්පිච්ච වෙලා ඉඳලා කරගන්න. අපි වෙලා තියෙන අපි තාම දක්ෂ විදිහට තමයි දාගට යන්නේ. අතින් ගිහින් ආයෙ පහුවෙන්න ආයෙ මුලට ගිහින් අතෙන් යනවා. ඊට පස්සේ ආයෙ මුලට ගිහිනවා. ඒක දිහා බලනකොට නම් අපේ කියන කම් ගන්න හිතන ඇති. ඊ දවසක් අන්තරට ගිහිල්ලා දවසේ සම්ප්‍රේරණ පිළිවෙලව සඳහන් කරනවා සාපදාන කරනවා. ඉතාවතා ජාතිකාතා සංජානනා කිරීමේ වීම වෙන්නේ නැහැ. සංවිධානය අධිපේන පිළිඋදව් කරන සිද්ධාන්තම තමයි කියනවා. යම් ඥාති පිටසක් ඉන්නවා නම් අපේක්ෂා කරන මේ සිල් දනාටමත් අපි ආරාධනා කරමු අපාකට මේ කුසලයේ හේතු වාසනා වීමෙන් ඒ බුද්ධහදී උත්මෙන් වහන්සේලා විසින් සපයිසෝතරයි සාන්තයි දේශනා කරන ලද මේ නිවීම සඳහාම අපට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු